ප්‍රශ්නයක් මේ ලෝකේ නිර්මාණය වුණාම ඒ ප්‍රශ්නයට උත්තරේ හොයන්න ගියාම ඒ උත්තරේ හොයන කෙනා තමයි ඒ ප්‍රශ්නේ අයිතිකාරය බවට පත් වෙන්නේ. ඇයි එයා ප්‍රශ්නෙට උත්තර හොයනෝනේ? ඒ නිසා ඒ ප්‍රශ්නේ අයිතිකාරය එයා. ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ නැත්තම් ප්‍රශ්නෙට අයිතිකාරයෙක් නෑනේ. එතකොට ඒ ප්‍රශ්නේ අයිතිකාරය ප්‍රශ්නේම බවට පත් වෙනවා. එතකොට ප්‍රශ්නේ විසින් ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ නිසා උත්තර හොයන කෙනෙක් නෑ. දැන් මිනිස්සේ අසත්පුරුෂ වැඩක යෙදෙනවා. අසත්පුරුෂ කාර්යයක එයා ඇසිරෙනවා. ඒක අපි දිහා දැක්කම අපට ප්‍රශ්නයක්ද? එයා ඇයි එහෙම කරන්නේ කියලා හොයන්න ගියාම දැන් ඒ ප්‍රශ්නේ කාගේද? මගේනේ මම උත්තර හොයන්න එපාය. ආ එයාගේ අසුවලාගේ මේම ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ ගෙදර මේම ගැටලුවක් තියෙනවා. ඒ නිසා එයා මේක කරනවා. දැන් මේ ප්‍රශ්නේ අයිතිකාරය මමනේ. එතකොට මම අනුන්ගේ ප්‍රශ්නයට උත්තර හොයන්න ගියාම ඒ ප්‍රශ්නවල අයිතිකාරයා මම වෙනවා නම් මට දෙන්න තියෙන හොඳම උත්තරේ උත්තර නොදී ඉන්න එකනේ. උත්තර නොදී හිටියාම අර ප්‍රශ්නේ අයිතිකාරයා ඒ ප්‍රශ්නේ ප්‍රශ්නේ විසින් විසඳ ගන්න එපායි. ප්‍රශ්නයට උත්තරේ ප්‍රශ්නේ විසින් හොයා ගන්න ඕනේ. ඇයි හොයන්න කෙනෙක් නැහැ. අද මේ ලෝකේ ගොඩාක් කට්ටියට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතවලට ගොඩාක් ගැටලු කම්පටලු මේ දුක් මෙච්චර ගොඩගැහිලා තියෙන්නේ අනුන්ගේ ප්‍රශ්න. අපි ළඟට ඇවිල්ලා ඉපදෙන දරුවා මේ ලෝකේ හැමතැනම ඉපදිච්ච කෙනෙක් නේද? එයා සසර යන බෝධිසත්වෙක් නේද? එයාට එයාගේ ගමන යන්න දෙන්නේ නැහැ. එයාට කියන ඔය චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනේ. ලියනාඩෝ ඩාවින්චිට මම ගොඩාක් කැමතියි. ඒ වගේ චිත්‍ර අඳින්න ඕනේ. එයාට අඳින්න බෑ පෙර භවයේ පුරුදු කරලා නැහැ. අඳිනකොට ලියානාඩෝ ඩාවින්චි ඇද වෙන්නේ එයාට මේ වළා ඇදෙනවා. එයා කියන මේ මොකද මූණ උල්ලලා මේ ලියානාඩෝ නෑ මේක වළා. එයාට අඳින්න බෑ. ඒක එයාට එන්නේ නෑ. එයාට නැති එකක් එක. එහෙනම් අපි එයාට තාඩන පීඩන කරලා අපිට ඕන දේ උගන්වන්න ගියාම දැන් මේ දරුවාගේ තියෙන ප්‍රශ්නකම කාගේ ප්‍රශ්නද? ඒ දරුවා මොකවත් කරන්නේ? එයාගේ පාඩේ ටියුෂන් යන්න කියවම් ටියුෂන් යනවා. කන්න දුන්නාම කනවා. අනින්න දුන්නාම ඇඳ ගන්නවා. නිදිමතයිද කියලා ඔව් කියලා නිදා ගන්න. යාට ප්‍රශ්නයක් නැහැ. ඊළඟ විභාගේ කොහමද පාස් කරවන්නේ? දරුවාට දාන්න තියෙන හොඳම ටියුෂන් පන්තිය කොයිද? කොයාටද දරුවා මං ඉක්කගෙන ගිහලා උගන්වන්නේ? ඒ උගන්වනකොට මට නිදිමතයයිද දන්නේ උණු වතුර බෝතලෙන් තේ දෙන්න ඕනේ. මෙයාව පරිස්සම් කරන්න ඕනේ එක්කගෙන දැන් මේ ඔක්කොම කාගේද? අපේ ප්‍රශ්නනේ. උත්තර හොයන්න ගිහිල්ලා. මොකවත් කරන්නේ අපි. දරුවට මොකවත් කරන්නේ නැහැ. දරුවට ඔය ඉඳ අරිනවා. දරුවා ඊටම දැල්දෙන රස්සාව කරන අධ්‍යාපනයක් දැනේ. එතකොට දැන් මොනවද කර නිකම් ඉන්නනේ වෙන්නේ? නිකම් ඉන්න නම් මොනවද කරන්න පුළුවන්? ආ නිකම් ඉන්න ආයතනයක් තියෙනවා. ලෝභ දේශ මොහ මොකවත් නැතුව ආයතන ඉල වැඩ ඔක්කොම නවත්තලා අත් දෙක පියාගෙන නිකම් ඉන්න කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනය මේ අධ්‍යක්ෂකතුමා තමයි ගෞතම බුදුහාමුදුරුවෝ. නිකම් ඉන්න කැමැති කට්ටියට ඒ ආයතනය වැඩ කරන්න පුළුවන්. ඒ ආයතන පඩියක් ගෙවනවා. ඒ පඩියේ නම තමයි නිර්වාණය. නිවීම. එහෙනම් ඒ නිවන පඩි පඩිය හොඳයි මට. මම ඒ රස්සාවට යනවා කියලා ඇවිල්ලා පැවිදි වෙනවා. හැබැයි එයා ලොකු අධ්‍යාපනලාභියෙක් නම් එයා බලනවා මේ රස්සාවට ගිහින් බෑ මේ පඩිය මදි. අර රස්සාවට ගිහින් බෑ තවත් කෙනෙක් යටට ඉන්න ඕනේ. එහෙනම් මට සුදුසුකම් වැඩි. මම හොඳ රස්සාවක් ගන්න ඕනේ කියලා එයා මේ ලෝකේ රස්සාවල් හොයාගෙන ඒ සුදුසු රස්සාවල විශාල පඩියක් ලබාගෙන නැවත දුක් විඳින්න සසරට යන්න උත්සාහ කරනවා. එයා මිදෙන්න උත්සාහ කරන්නේ අර එයා ඒ බෝධිසත්වයා යන ගමනේ යන්න දුන්නාම එයා කල්පනා කරන මට මොකවත් කරන්න සුදුසුකම් එකයි කරන්න පුළුවන්. අසකන දිවනාසයේ සමසිත මේ කට පියාගෙන මට ඉන්න පුළුවන් එක තැනක එච්චරයි මට තියෙන දක්ෂකම. එතකොට ඒක එයා වඩනවා. ඒක වඩන්න තමයි ඇවිල්ලා ඉන්නේ. එයා වඩන්න ආපු දෙයට වඩන්න දෙන්න ඕනේ. එයා කරන්න ආවේ මොකටද මොනවද ඒක එයාට කරන්න අරින්න ඕනේ. එදා මහා පන්තක ගොඩාක් අධ්‍යාපනයෙන් හිටපු නිසා මහා පන්තක හැමදේම කටපාඩම් කළා. හැමදේම කටපාඩම් කරපු නිසා එයාට ගොඩාක් වීරිය වඩන්න වුණා. ගොඩාක් දේවල් දැනගන්න වුණා. අරියත් බෝධියට මේ මාර්ගය වඩන්න. හැබැයි චුල්ලපන්තකට මොකවත් බෑ. ඒ නිසා චුල්ලපන්තකට වැඩ අඩුයි. මොනවද? රෙදි කැල්ල පොඩි කරන එක විතරයි තියෙන්නේ. 550 ජාතක ගැන අවබෝධයක් ඕනේ. ත්‍රිපිටකේ කටපාඩම් දෙන්න ඕන මොකවත් නෑ. එහෙනම් මේ ලෝකේ අවශ්‍ය දේ කරන කෙනා නිතරම අවම වැඩෙන් පවතිනවා. අනවශ්‍ය දේවල් කරන හැමදෙනාම මේ ලෝකේ විශාල වැඩ රාජකාරිවල නිරත වෙනවා. එනම් මේ ධර්ම දේශනාව තුළින් අපට ලැබෙන්න තියෙන උත්තරීතර කමඨාන තමයි ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රශ්නෙට උත්තරේ සොයන්න ගියොත් මම අයිතිකාරයා වෙනවා. මම තමයි මේ ප්‍රශ්නේ නිර්මාතෘ විසඳන කම මම වගකීම දරන්න වෙනවා. ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ප්‍රශ්නේ අයිතිකාරයා ප්‍රශ්නය ප්‍රශ්නය වෙන්න හැරලා සද්ද නැතුව ඉන්නවා. නිස්සබ්ද භාවනාව කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකම තියෙන උත්තරය. එහෙනම් අපගේ ජීවිත තුළ නිස්සබ්ද භාවනාව තුළින් ලෝකෙට උත්තරයක් අපි දෙමු. සෑම ප්‍රශ්නයකටම ඒක තමයි උත්තරය. කතා කෙරුවොත් ඒක තව ප්‍රශ්නයක්. ඇයි අපද අපි දන්නේ නැහැ මේ ලෝකේ තියෙන පරම උත්තරේ මොකද්ද? සැබෑම අවසාන උත්තරේ මොකද්ද නෑ? එහෙනම් උත්තරයක් දෙන්න දෙන්න ප්‍රශ්න ඇති වෙනවා. අතනට ගියා මට මේම බැන්නා. එහෙනම් අපි උත්තරයක් දෙන යන්න එපා. යන්න නැතුව බෑනේ. මගේ සරප්පු දෙක ඒක එතන තියෙනවනේ ගන්න යන්න එපා. එතකොට රැට යන්න. රැට ගිහිල්ලා පොළු පාරා පූජා වුණාම දැන් ඒ උත්තරයටත් උත්තර දෙන්න එපායි. බේද්දාන්න සල්ලිත් දෙන්න එපා. ඒ ආන්දරුනේ කිව්වේ රැකකින් සරපුත කිමින්සරේ ගන්න කියලා. ගෙන් ගන්නකොට මට පොල්පාර පූජා වුණා ආන්දරු නිසා ඔළුව පැලුණේ කියලා කිව්වම දැන් ඒකත් ප්‍රශ්නයක් නේ. එහෙනම් අපි මේ ලෝකේ ප්‍රශ්නයකට උත්තර දෙනකොට ඒ උත්තරනේ ਸਰව සම්පූර්ණ නැහැ. ਸਰව සම්පූර්ණ උත්තරයක් දෙන්න නම් rahat වෙලා ඉන්න ඕනේ. රාතෙක් උත්තර දෙන්න. රාතා ඇයෙන බව දැනගෙන 100ෙන් ඉන්නවා. කිසිම මොහතක රාතන් වහන්සේගෙන් උත්තරයක් ගන්න බෑ. නිස්සබ්දව ඉන්නවා උන්වහන්සේ. ඇයි උන්වහන්සේගේ ප්‍රශ්නේ නෙමෙයි කියලා උන්වහන්සේ දන්නවා. මේක අනුන්ගේ ප්‍රශ්නයක්. පෘතුජන ප්‍රශ්නයක්. මේ කිසිම ප්‍රශ්නයක් මට හදාලා නැහැ. මම නිවිච්ච කෙනෙක්. මම අවුලවන්න නෙමෙයි මං ඉන්නේ. මේක නිමා කරලා දාලා ඒ නිසා උන්වහන්සේ ප්‍රශ්නෙට අවුම්කම් දෙන්නේ. උන්වහන්සේ නිස්සබ්ද වෙනවා. හැබැයි අපි මොකද්ද කරන්නේ? ප්‍රශ්නය ගෙනල්ලා දුන්න ගමන් අනේ මගේ ප්‍රශ්නේ අනේ මගේ රත්තරන් පුතේ කියලා ප්‍රශ්නේ ඉනීසට අරන් ඔඩොක්කේ තියා ගන්නවා. තියාගෙන මේක නලවන්න ඕනේ, කිරි දෙන්න ඕනේ, නිදි කරවන්න ටොටිල්ලා බඳින්න ඕනේ, මල මුත්‍රා දින්න ඕනේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සම්පූර්ණ ප්‍රශ්නය ඔඩු දුවලා පිළිකාවක් කළා අපිට අර මිනිස්සයා ප්‍රශ්නේ අපට බාර දීලා ඒ මිනිස්සයා නිදාසේ ඉන්නවා. දැන් ප්‍රශ්නෙට උත්තරේ අපි හොයන්නේ. ප්‍රශ්නේ විසඳන්නේ අපි. අපගේ ආර්ය ජීවිතවල ඕනම ප්‍රශ්නයකට අපි විසඳුම් දෙන්නේ නිස්සබ්දතාවය තුලින්. ප්‍රශ්නයට උත්තර සොයන කෙනා ප්‍රශ්නේ අයිතිකාරයා වෙනවා. ප්‍රශ්නයට උත්තරේ නොසොයන විට ප්‍රශ්නේ අයිතිකාරයා ප්‍රශ්නය බවට පත් වෙනවා. එහෙනම් ප්‍රශ්නය ප්‍රශ්නය විසින්ම උත්තරේ සපය ගන්න ඇරලා අපට තියෙන්නේ මේක නරඹාගෙන ඉන්න. එහෙනම් මේ ධර්ම දේශනාවේ උත්තරීතර කමඨාණක් අපට ලැබුණා. මේ ලෝකයේ ගොඩාක් නිදාස්ව සංසුන්ව සතුටෙන් සාමෙන් ජීවත් වීමේ කමඨාන. එහෙනම් අපි මේක වඩන්න ඕනේ. මේක පුරුදු කරන්න ඕනේ. මේ විදිහට අපගේ ජීවිතය ඇඩගස්සන්න ඕනේ. අපගේ ආර්ය මාර්ගය, ආර්ය ජීවිතය මේ විදිහට අපි ජීවත් වෙනවා නම් මේ ලෝකේ කිසිම දවසට සංගයට ප්‍රශ්නයක් එන්නේ හේතුව සංගයා ප්‍රශ්න අල්ලගන්න අත්තරිනවා. එහෙනම් සෑම මිනිසෙක්ම ප්‍රශ්නේ ගේන මිනිසයා එයාගේ ප්‍රශ්නෙට එයාමයි උත්තරේ හොයාගන්න ඕනේ. හාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ. සංඝයාට කිසිම වගකීමක් නැහැ ඒකට උත්තර දෙන්න. මේ ප්‍රශ්න දුකයි කියන එක තමයි උත්තරේ. එහෙනම් අපගේ මේ පාන්දර අපගේ ධර්ම දේශනාව මේ කමඨාන අපට උද ධම්මපදයක් මතු කරලා දුන්නා. මේ ධම්මපදය අපගේ ජීවිත කාලය තුලම මතක තබා ගන්න ඕනේ නිර්වාණ පණිවිඩය. ඒක තමයි මේ ලෝකයේ ප්‍රශ්නයට උත්තර සොයන්නා ඒ ප්‍රශ්නේ අයිතිකාරයා වන්නේය. ප්‍රශ්නයට උත්තරය නොසොයන විට ප්‍රශ්නයේ අයිතිය ප්‍රශ්නය සතුවන්නේය. එහෙම නැත්නම් ප්‍රශ්නයේ අයිතිකාරයා ප්‍රශ්නය බවට පත්වන්නේය. එහෙනම් අපට තින්නේ ප්‍රශ්නයේ අයිතිය ප්‍රශ්නෙට දීලා අපි නිදාසෙ ඉන්න එක. එහෙනම් මිනිස්සු මොන විදියට දානි දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ දෙන කෙනාගේ ප්‍රශ්නේ? දානි දුන්නේ ඒකත් ප්‍රශ්නයක් නෑ. නොදුන්න කෙනාගේ ප්‍රශ්නය. අපට බැන්නා එයාගේ සිතේනේ සිතවිලි ඇවිල්ලා තියෙන දුස්සීල සිතවිලි ඒක එයාගේ ප්‍රශ්නය. අපට කෙනෙක් ප්‍රශංසා කළා එයාගේ සිතවිල්ලක් නේ එයානේ ප්‍රශංසා කරන එක එයාගේ ප්‍රශ්නයක්. අතනින් කෙනෙක් යනවා යන කෙනාගේ ප්‍රශ්නය එයා උමනාවකට යන්නේ එයාගේ ප්‍රශ්නයක්. කෙනෙක් එනවා එයා යන්න හදනවා එයාගේ ප්‍රශ්නයක්. එහෙනම් මේ ලෝකේ හැමෝගෙම ප්‍රශ්න ඒ ඒ අය අදාගත්ත ප්‍රශ්න ඒ ඒ අයගේ වගකීමකට උත්තර සපයන එක ඒ ඒ ප්‍රශ්න වලට ඒ අයිතිය පවරලා අපි ප්‍රශ්න වලින් නිදාස හිටියාම මේ ලෝකේ ප්‍රශ්න නැති කෙනා කවුද? තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ. එහෙනම් අපගේ ජීවිතවල ප්‍රශ්න වලින් ගැටළු වලින් මිදිලා සෑම මොහොතක් තුළම පරම සත්‍යයෙන් ඉන්න පුළුවන්. පරම සත්‍යය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන නිදහස. එහෙම නැත්නම් කන්තිය ඉවසීම. එහෙනම් අපි යම් කිසි දෙයක් කියනවා මේක මේ විදිහට කරන්න මේක මේ විදිහට කරන්න කියලා. තව කෙනෙක් ඇවිල්ලා ඒක එහෙම නෙමෙයි මේම කිරුවොත් වඩාත් හොඳයි. ඒ කියන්නේ තව විසඳුමක් තිබිලානේ ඒකට. එහෙනම් අපි කියනවා මේ සෙරප්පු පාවිච්චි කරොත් හොඳයි. තව කෙනෙක් කියන සෙරප්පු පාවිච්චි කරලා බෑ. ඒක යුරෝපා රටවල් වලට ගියාම සීතලයි. මේස් දෙකක් දාලා සෙරප්පු දැම්මොත් හොඳයි. එහෙනම් අපි මේස් දෙකකුත් ගන්න ඕනේ. එහා තවත් අදහසක් දුන්නේ. සෙරප්පු මේස් වලට ගැලපෙන්නේ නැහැ. සපත්තු ගැලපෙනවා. ඒතර සපත්තු ගන්න එපාය. ඒතර සපත්තු ගත්තාම කියන මේ සපත්තුවේ අඩිය ලොකු වෙනකොට මේක බරයි මේක වේසයි. ඒ නිසා අඩිය තුනී වෙන්න ඕනේ කියලා කියනවා. අඩිය තුනී වුණාම කැලෑවල කටු පොප්පත් මේ පසාර කරගෙන අපේ කකුලට එන්න පුළුවන්. මේ සපත්තුව පාස්වෙන් ඉල්වෙන්න පුළුවන්. එහෙනම් මේක අනතුරු වෙන්න පුළුවන්. සිරපුවක් නැති කාලේ කටුවෙන ප්‍රශ්න තිබුණේ නැහැ. දැන් සිරපුවක් ලැබුණාට පස්සේ ඇනෙන්න තියෙන කටුවලට දැන් කල්පනා කරලා සාකච්ඡා කරන පෑය ගන්නවා. දැන් බලන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම තියෙන ප්‍රශ්නේ. සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙනම් මේ ප්‍රශ්න වලට ඔක්කොම තියෙන උත්තරේ ඉතින් කකුල විතරක් තියෙනවා නම් මොකවත් නැත්තම් සපත්තුවක් නැහැ, සෙරප්පුවක් නැහැ, ඒකට දාන්න මේස් එකක් නැහැ. එතකොට මෙයා කොච්චර පරිස්සම් වෙනවද? වැලිය උඩ කකුල තියෙනකොට පරිස්සම් වෙනන චිත්තානුපස්සනාව වඩන්න තියෙන එකම ක්‍රමවේදය මේ පාදාවරණේ ප්‍රශ්නේ අතුරුදාන් කරන එක නේද? එහෙනම් අපි ප්‍රශ්න වලට උත්තර සපයන්න ගිහිල්ලා විශාල ප්‍රශ්න වලට පැටලිලා තියෙනවා. අද හිඳලා අපි ප්‍රශ්න වලට කිසිම ප්‍රශ්නයක් අයිති කරගන්නේ ඒ ප්‍රශ්නේ Taman සතු කරගන්නේ හොඳම උත්තරේ තමයි ප්‍රශ්න වලට ප්‍රශ්නම අයිතිකාරයා කරලා ඒ ප්‍රශ්නට උත්තරේ සපයන වගකීම ඒ ප්‍රශ්න වලටම දුන්නාම ඒ ඒ අය තම තමන්ගේ ප්‍රශ්න විසඳගෙන යයි අපට තියෙන ප්‍රශ්නය ප්‍රශ්න මොකවත් නැහැ කියන ප්‍රශ්නය මොනවද තියෙන ප්‍රශ්නේ ප්‍රශ්න මොකවත් නැහැ. ඇයි? එකක්වත් නැන්නේ. ඒ ප්‍රශ්නෙට තමයි උත්තරේ හොයන්නේ. මොනවද කරන උත්තරේ? ආනාපාන සතිය කරනවා. ඒ ප්‍රශ්නේ සිතවිල්ලක් නේ. ඒ සිතවිල්ල මගේ විඥානේ පවතින තාක්කල්නේ ප්‍රශ්නයක් නැහැ කියන ප්‍රශ්නේ මට තියෙන්නේ. ඒ සිතවිල්ල හයින් කරාම ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ඒකට භාවනා කරනවා මේ දවස්වල කියලා කිව්වම ඒගොල්ලෝ බලනවා මේ ප්‍රශ්න පුදුම ප්‍රශ්නනේ. හැමතැනම ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැති එකක් ප්‍රශ්නයක් තියෙනවා ඒකටත් ප්‍රශ්නයක් වෙනවා ඒකට කමඨාණක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් තුළම මේ සෑම සිද්ධියක්ම විද්‍යාවෙන් ගවේෂණය කරන්න ඕනේ. මේක ගැල විද්‍යාවෙන් නිදහස් වෙන්න ඕනේ. ලබාපු මිනිසත් භවයේ ඵල නෙලන්න ඕනේ. සෑම තප්පරයක්ම ආර්ය ජීවිතයට ආයෝජනය කරන්න ඕනේ. සෑම මොහොතක් තුළම මේ නිදහස එහෙම නැත්නම් පරම සාන්තියටපත් වෙන්න මේ තපස් ජීවිතය පරිපූර්ණ කරන්න ආර්ය ජීවිතයේ තියෙන සියලුම දේවල් අංග සම්පූර්ණ පරිපූර්ණ වෙන්න මේ කමඨාන් උපයෝගී කරමු. මේවා භාවිතා කරමු. වඩ වඩා මේක ප්‍රගුණ කරමු. මේ ලබාපු මිනිසත් භවයේ පුලුවන් තරම් ඉක්මනින් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් එතර වීමට මේ සියලුම අවවාද අනුශාසනා සාකච්ඡා අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න